කාලය අරගෙන තියෙනවා කාලසටහන හැටියට අපිට තව ඉදිරියට වෙලාව ගන්න පුළුවන් සභාවෙන් මතුවෙන ප්‍රශ්න අනුව ධර්ම සාකච්ඡාවක ස්වරූපේ ඒ සාමාන්‍ය ඉල්ලා සිටිනවා මේ ඉදිරිපත් කරපු කාරණා මත හෝ එහෙම නැත්නම් තම තමන්ගේ භාවනා සම්බන්ධ හෝ ප්‍රායෝගික ධර්ම කාරණා තියෙනවා ධර්ම සාකච්ඡාවට සුදුසු කරුණාකර ඉදිරිපත් කරන්න. Etawal Bante, you mentioned the word kamatahan frequently. Please can you explain this word in English? Kamatahan, usually we translate this as the object of meditation. Uh, but if you go to the karmasthana is the uh, Sanskrit term. Uh, in Single also we often use uh, karma kamatana as well as karmasthana. Karma means the action. Sthana means the place. That means the workplace. This is the place we are working. So therefore, uh, kammala, kamhala is maybe a translate as kammala. Kamatana also just like a kammala, the, workshop, the working place. So literally it has been translated as the object of meditation. That indicates that if you go to the going deep, uh, in a one person, in a being, there are six sense doors, the, the eye, the ear, the nose, the tongue, the body and the mind. Out of these six, only one place working at a time. That means for all the six senses, only one consciousness is available. That consciousness has to manifest either in the eye, or ear, or nose, or tongue, or in the body, or in the mind. As far as the consciousness is occupied uh, and uh, manifested in the eye, it has no chance to deal with the sound waves received by the ear, the smells received by the nostrils, the taste received by the tongue, taste buds, and the touch or friction received by the body and the uh, dhamma matter received by the mind. So it is only at a time, at a given thought moment, it is engaged or manifested through one sense door. That is the point you can understand the manifestation of suffering. All the other places at that time is dominated by that particular sense door. So Kamatan is, Kamasthana is that particular sense door where the consciousness has selected. It's a completely uh, coincidence. There's no agenda. Consciousness can take anything at any time. Either it can be happy with seeing, or hearing, or smelling, touching. So we have no saying for that. So therefore, wherever it runs, we have to uh, focus mindfulness and see what is presently happening in the consciousness. So therefore one has to be very swift and very well prepared and quite tolerant to follow the mind, follow the consciousness and when and where it is working, you have to be prepared as and when it arises, you have to be there. So that is the place, the working place, workshop. For example, in a dark uh, stage, all the actors are there. The particular episode is highlighted by the spotlight. So the particular person handling the spotlight focus to a particular actor and that particular person become highlighted, others are in the darkness. So the spectators see it and others are not uh, prominent. So as and when the searchlight changes, episode drama, the theme is changing. Likewise, the, my consciousness focused into different different places, uh, eye, at a time, together with the visual objects, the ear at a time, together with the sounds. So our mindfulness has to follow wherever the consciousness is running. Consciousness has no any agenda. It takes completely liberal, impromptu, action. So mindfulness also has to be very swift. So therefore, wherever it is working, wherever it has selected as the working place or the workshop, we have to be there. So that is why be in the present moment, present, or oh, it is called power of now, or power of mindfulness. So that is what we have never, we have no any chance to study this thing under the worldly subjects. Worldly subject is always the past. We completely miss the bus only the mindfulness at least remind you, present moment, you have to be alert, you have to be in the present, you have to be in the now, and then see, we have the consciousness. It's a first and foremost stage, and then only you can go deep into that, whether that contact of the visual object to the eye leading to the liking or disliking or the indifference, or what is your reaction, what is the consequences like, the process start to go regressive back, uh, regressive back to the source. So therefore, first and foremost thing is, just see the shift nature of the consciousness, and for that mindfulness has been still more shift, more up to the mark, and then uh, that particular point where the uh, consciousness taken the attention is being called කපටහන්. කරු ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාවෙන් කෙලස් කැපෙන බව අසා ඇත. මේ සිදුවන ආකාරයේ පහදා දෙනෙමින් ඉල්ලා සිටිනවා. ඇත්තම කෙලස් කැපීමේ කෙලස් જાති තුනයි, කපන ක්‍රම තුනයි. වීචිකම කෙලස්, පරිඋත්තාන කෙලස් සහ අනුසය කෙලස් කියලා. වීචිකම කෙලස් කැපෙන්නේ සීලයෙන්. පරිඋත්තාන කෙලස් කැපෙන්නේ සමථ භාවනාවෙන්. විපස්සනාවෙන් තමයි අනුසය කෙලස් කැපෙන්නේ. නමුත් බුදුජානකව ධම්මපද ගාථාව සඳහන් කරලා තියෙනවා ගහක පේන්න තියෙන මුල කඳ කපලා දැම්මට පස්සේ ඒක පස් වලින් වැහුවට පස්සේ අපිට කියවගේ ආයවරය. යාගේ වැඩ ඉවරයි කියලා. නමුත් මුල හොඳට ශක්තිමත්ව තියෙන තාකල් පස්සේ ආය නොදැනුවත්වම අකුරමත් වෙලා ඒක ගහ තිබුණට වැඩිය සරුවට බැරිනවා. ඒක නිසා බුදුජානකව පහළ වෙන්නේ ඉස්සල්ලා මේ වගේ කෙලස් ගස් තේරම කැපුවයි කියලා ඉස්සිනාසල ප්‍රකාශ කරනවා. එයාට අවුතු ගාන කිසිම කාම හැකියාවක් මතුවේ නැහැ. මොකද ධ්‍යාන සුඛයෙන් පසු වෙනවා. නමුත් වැටුණට පස්සේ ආය ආත්මයක් ගන්න. ඒ කියන්නේ ගස් කඳ කැපුවට කොළ කඳ කපලා දැම්මට යට මුල් ටික තියෙනවා. සර්වඥා චේතනා මතක් කරා. සර්වඥාන්සේගේ කිරිච්ච විශේෂ සිද්ධිය අතිරේක කාර්යය තමයි මේ මුලක් තියෙන බවත් ඒකයින් කරන්නේ නැතුව නැවත තලු දාන ගතිය නැති කරන්න බෑ කියන නිසා. මඩියට අත දාලා කපන ගතිය නැත්නම් මේ නැගිලා කඩලා මාදී ෆවුන්ඩේෂන් එක අයින් කරන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක කපන්න පොළොව මට්ටමින් අඩියට යන්න ඕනේ. අන්නේ විදිහට එහෙම නැත්නම් ඒක වැහිලා තියෙන පොළොව මට්ටමට. අන්නේ වගේ අඩියට අත දාලා අනුශේ කෙලෙස් අල්ලපු එක තමයි සර්වචනසි විපස්සනාවෙන් අඳුරලා දුන්නේ. නමුත් උන්වහන්සේ ඊට ඉස්සෙල්ලා හොයාගෙන තිබුණු සමත භාවනා සීල ක්‍රමය සුද්ධ කරලා එහෙම ගත්තා. ඒක ඇත්තටම කියනවනම් විපස්සනා ගාවට එනකොට 166කට වැඩිය කෙලෙස් කැපිලා ඉවරයි. සීලයෙන් කරන හරිය කාය වචී දුචර්චායින් කිරීම සමතයෙන් කෙරෙන නීවරණ යටපත් කිරීම කෙරුවට පස්සේ තමයි විපස්සනා වැඩ කරන්නේ. නමුත් විපස්සනා නැතුව මේක විතරක් අතර කරගෙන ඉන්න එක අදිට රබර් බෝලයක් අල්ලගෙන අතින් වතුර යට තද කරගෙන ඉන්නවා. අත කලවපු ගමන් මේ ආයෙ පුක්කල උඩට එනවා. ඒ නිසා අපි උගන්වන්නේ අපි දැනගන්න හදන්නේ විපස්සනාවෙන් තමයි කෙලස් කැපෙනවා කියන. නමුත් ඇත්තම කියනවා නම් විපස්සනාවෙන් කැපෙන්නේ අර සාමාන්‍ය දේවල් කැපුවට පස්සේ තවත් අඩිය ඉතුරුලා තියෙන මුල ඇරක් දාන එක. මේ ඩිපාර්ට්මන්ට් එකටයි ඒ කොළවවණ එක ඒ වවණේ හිටලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ ඇටෝර කියන තනකොළ. ඇටෝර ගහ යට හැදෙන්නේ. පොළොව යට ධාවකයන් දුවනවා. එහාට මෙහාට දුවලා ඉතින් උඩින් කොච්චර කැපුවත් නැවත නැවත මතුවෙනවා. ඒ නිසා ඇටෝර ගලවන්න වෙච්චාම අලවංගුකුත් අතර යන කරටිකුත් අතර යන උදල්ලකුත් අතර යන ගිහිලා අඩි තුනක් හරන. ඒල්ල අඩිය මුල ඇරෝ රූට් වගේ අපි මොනවාද ඇරලු පිටිය ගන්නවා අරු කයිල් ගියා. අනිත් වගේ මුල් දුවන. ඒ මුල් ඒ මිනිස්සු දවසකට ගලවන්නේ කිලෝ භාගයක් කරා. කිරල පරියවන. අර මුල් කොච්චර කෙලියද ගත්තද කියලා. මොකද මේ ශාකය මුළු සේරම පොර ටික ගන්නවා. අවුව ටිකක් ගන්නවා. ඉතින් ඒ වල ආදායම නැහැ. ඉතින් ඒ කුච් කුච් ග්‍රාස් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි කියන්නේ ඇටෝර ඒක ගලවන්න පටන් අරගත්ත පස්සේ මේ මනුස්සයා දාඩිය දාගෙන අඩියට බහලා ගන්නවා අර මුල බින්දුවට ලිවන නමුත් අරගෙන අරගෙන මෙච්චර කැලලක් හිතුවා පුරුකක කැලලක් හිතුවොත් වෙයි අන්නේ අඩියට දෙමිල්ලේ තමයි අතර කෙලස් කපනවා කියලා කියන්නේ ඇත්තටම කියනවනම් ඒ වෙනකොට අර පුලුවෙන් උඩ තියෙන ගස් කොළන් ඔක්කොම අයින් වෙලා. නමුත් මේ අඩියට බහලා මුලයින් කරලා දෙන තමයි විපස්සනාවෙන් කියන්නේ. ඒ නිසා මේ කිව්වට දෝෂයක් නැහැ. කෙලස් කැපෙනවා කියලා එකක්. කෙලස් කැපෙන වැඩි නිෂ්ඨාවට යන්නේ ඒකෙන්. මට මතකයි මම අපි වර්තල භාවනා කරන වෙලාවේ මේක දවසක් නිකන් මම අවබෝධ කරගන්න හැටි කියලා මම වචනෙට කිව්වා බුද්ධාම කියලා කියන්නේ භාවනා භාවනා කියන්නේ විපස්සනා විපස්සනා කියන්නේ සතිය කියලා. මම මම අවබෝධ කරගෙන තියෙන හැටි. ඔකට මයි පිටිපස්සේ මෙලවගෙන ආව මහත්තයෙක්. ඇවිල්ලා කිව්වා සාංශේ ඒක වැරදි ප්‍රකාශයක්. ඒ මොකද මේ ඒකට සීල භාවනා සමාධි භාවනා ඉව කොහෙද කතා කරන්නේ කොහොම සදාචාරය ඒක නිසා ඔබම කතා කරගුවාම භාවනා කරන අය විතරයි බුද්ධහම කරන්නේ කියලා ඊළඟට ඇත්තට මට ඒකට ධර්ම දේශනා කරලා කරලා මහන්සි සක්මන් කරන වෙලාවේ සමන්කව මාත්‍යක කර්මකල ධර්ම සාකච්ඡා කරන්න අපි එක සාකච්ඡා කරනවා කියලා. නෑ මම කියන්නේ ස්වාමීන් වහන්සේ මේක මේ මේ භාවනා විතරයි කියලා කිව්වොත් එහෙනම් මේක පැටලෙනවා. හරි. මේ වෙලාවේ හැටියට මම කියපු එක මහත් ධර්ම සාකච්ඡාවට මතු කරන්න කියලා. හැබැයි මතු කරේ නෑ. එනිසා ඇත්ත කියනවනම් මේක තමයි. නමුත් බුද්ධහම කිව්වහම ගොඩක් තියෙනවා. අත්‍යන්ත කොටස වෙන විදිහට කියනවනම් ඒ ටික නැති බුද්ධහම කියලා කියන්නේ ඔළුව නැති කඩක් විතරයි. ඒකයි මෙතන මේ කියන්නේ අවධාරණය කරන්නේ ඒක නිසා සමාජලාට අර ව්‍යාකරණ අනුකූලව භාෂානුකූලව වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ රූප රාග අරූප රාග කාම තණ්හා භව තණ්හා විපතන්න යන මේවා කරුණාකර විස්තර කර දෙමින් ඉල්ලමි. මේක ඇත්තටම මම ප්‍රොෆෙසර් ඉන්න නිසා මම ගිය පාරත් යන්න ඉතලා කිව්වා මේ මේ කට්ටිය එකතු කරලා මේ මාතෘකාව යන පැයක විතර දේශනයක් ලැහිත් කරන්න. ඔය ඉන්නේ පප්පා තමයි ඒ සබ්ජෙක්ට් එකට. ඉතින් ඒක නිසා අල්ලගෙන වැඩ ගන්න එකයි තියෙන්නේ. මට තේරතාවට මම කියන්නම් ඒක නිසා මම ගියාට පස්සේ කරුණා කළා මේ මහත්යත් උදයි ගැලිය දනවත් මහත්යත් උදයි. ඒ වගේ අරගෙන වර්ක්ෂොප් එකක් ගන්න. මේක හරි වටිනවා. කාම තණ්හා කියලා කියන්නේ මේ ලෝකයේදී කරන ඉදුණක් පිළිබඳ. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන මේ ඉදුරන්න රූප සද්ද ගන්ධ රස මේ පොට්ටප්ප ධම්ම කියන කාරණාවලින් ඒ ඒ තැන ලබන්න පුළුවන් ආස්වාදයට කාම තණ්හා කියලා කියනවා. ඉතින් මේක කරන අතර මේ කරන්නා වූ මමයා ආරස්සා කරන්න. එනතන් මම ආයනේ ආත්මය ආරස්සා කරන්න ගන්න තණ්හාවට කියනවා භව තණ්හා කියලා. ඒක පැවැත්මකටයි බලන්නේ. භව තණ්හාවට භව තණ්හාව යම් ආකාරයකට තමන් ඉෂ්ට කරන කටයුතු කරන අතර ඒක වැරදුනොත් ඒකම නසන්න ඒක ඇතුළෙම තියෙන විභව තණ්හාවක්. ඒක කල්පනා මාත්‍යය කියලා තිබුණා මේ જાතිම තවත් එකක් කියලා නම් ඒක භවතණ්ණාව මේක වෙනුවට වෙනත් එකක් කියලා නම් මේ භවතණ්ණාව. දැන් මේක හොඳ ඔරලෝසුවක්. මං කියන ලබනාත්ම මේක මට ලබන්න මේක මං බන් දාන දෙනවා. මට ලබනාත්ම දෙකක් ලැබේවා කියලා. ඉතින් මේක දාන දෙනවා. එතකොට එන තණ්හාව භවතණ්ණාව. මේ උර්ලෝස හොඳ නැහැ මට වැඩි හොඳ එකක් ඕන කියලා. මේක තිබුණොත් තමයි මට කවුරක්වත් අනිත් එක පූජා කරන්නේ නැත්නම් මේක නිසා විසිකරන්න ඕනේ මේක. ඒසුර දායකෙක් නැලා උර්ලෝස නැති නිසා අහලා පූජාවත් කරයි කියලා දැන් මේකට වෛරයක් ඇති කරන එක නිකන් විභව ගන්නවා. ඒක නිසා අපි යමක් ජීවිතේ ලබා ගන්න උත්සාහ කරනකම් නවතන්නා අපි ඡායෙට උදව් කරනවා. හරියන්නේ නැහනේ. වහකනවා. බෙල්ලපයි කොච්චි බෙල්ල තියෙනවා. කකේ පයින්නවා. මුදේ පයින්නවා කියන එක හැම වෙලාවෙම අපි ඇතුලේ තියාගෙන තමයි අර එළිය ෆයිට් එක ගෙනියන්නේ. ඒක වැරදිච්ච එකම කොයි වෙලාවකද විශ්වාස නැහැ. අර ප්‍රේමය අනිත් පැත්තට හැරලා තමම විනාශ කරනවා නැත්නම් තව කෙනෙක් විනාශ කරනවා. ඉතින් මේ විභව තණ්හාව කියන එක උගාක් වංචනිකයි. ඒක නිසාම වෙන්න තිබට ඉර මානසික විද්‍යාව සඳහා කරසිනවා. ඇත්තට විභව තණ්හා වැඩ කරන ද්වේෂයිසිකේ පටිගේ පටිගානුසයේ කාම තණ්හාව භව තණ්හා දෙක වැඩ කරන්නේ. ලෝභ කාමරාග අනුසයේ ඒ විභව තණ්හාව තමයි මානසික රෝග සියල්ලටම මුල. අපි අපි කියන මානසික රෝග කියන දේ සෑම දෙයකට මුල වෙන්නේ විභව තණ්හාව තමන් කෙරෙහි ඇති ද්වේෂය. මේක තමයි අපි අනුන් කෙරෙහි පාටවන්න හදන්නේ. කවුරක්වත් අපි කැමති නෑ අපි කෙරෙහි අපි ද්වේෂයෙන් ඉන්නවා කියලා කියන්නේ. නමුත් අඩිය දිහා බලනකොට කත්තුරු තියාගත්ත මාළු කෑල්ල වගේ තමයි කන්‍යම් මරණ්‍යම් කපඤ්ඤම් කියන තමයි යන්නේ. හැබැයි පිටින් පෙනේ නම් ආම්බේ ඕන දෙයක් දෙන්නම් කියාගෙන යනවා. ඉතින් තමයි යට තියෙන විභව තණ්හා විස්තර විකරන්න යනකොට ඒක පේන්නේ සමාජ විරෝධී ධර්මයක් විදිහට. ඒක පේන්නේ ඒකද කතා නොකළ යුත්තක්. ඒ නිසා අපේ ශාසනයේ කිසිම තැනක විභව තණ්හා ගැන කතාවක් නැහැ. කාම තණ්හා, විභව තණ්හා, භව තණ්හා විස්තර වෙනවා. විභව තණ්හාව අපිට කියන්නේ අරූප ලෝක පිළිබඳ ඇති ආශාව කියලා තමයි පොතේ උගන්වන්නේ. රූප ලෝක පිළිබඳ ඇති ආශාව කියනවා කාම තණ්හාව. නමුත් ඇත්තට බැලුවොත් මේ පේන තියෙන්නේ මේ ඇතුළත වැඩ කරන ද්වේෂයක් නිසා තමයි අපිට මේ ඥානය ලැබිලා තියෙන්නේ. ඥානෙ එන්න ද්වේෂයක් එන්න. නැත්තම් මේ චීන දේ සන්තෝෂ නම් අපිට ඥානයක් ඕනේ නැහැ. ඒ විදිහට කියනවා නම් ඔය තානගය ගෙඩිය කෑවයි කියලා ඔය කතාවේ තියෙන එකම තමයි. ජේනන්ත කියලා තියෙනවා දෙන්නට කතෝලික කතාවේ ප්‍රතිකතාවේ තියෙන්නේ ආදම් සාහිව දෙන්නට මාළි මේ උයනක් හදලා ඒකේ ඔක්කොම දේවල් තියෙනවා කාබන් හැබැයි මැද තියෙන ගහේ ගෙඩියක් තියෙනවා කන්න එපා. කියලා යනවා. එයි කියන්නේ. ඒක අහින සර්පයා ඒ ඒ වගේ අහනවා. තීනංශේ මොකද කිව්වේ කියලා. ඊට පස්සේ කියනවා මේ උයන උඹලට ඕන දෙයක් කාපන් කියලා දෙන ඔක්කොම තියෙනවා. හැබැයි මැද තියෙන ගහේ ගෙඩියක් තියෙනවා කණ්ඩෙපයි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒක කියවුවොත් උඹට දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. උඹට ඥානය ලැබෙනවා. කාපන්. ඒකයි දෙයයන්හන්සේ කැමති නැති නිසා කිව්වේ කියලා ගෙඩිය කවනවා. කැවුවට පස්සේ එයා ගිහිල්ලා ආදම්ට කවනවා. කැවුවට පස්සේ දෙන්නට තේරෙන දෙන්නම හෙළුවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ දෙන්න කොළ ඇඳගෙන වහගෙන බයලජ්ජා පහළ වෙනවා. ඊට පස්සේ තමයි ඥානීය සහ ඔක්කොම පානේ උඩ දියනාචි සතියක් වැඩ කරලා කියලා කන්ද කිවාඩු දාලා ගෙදර ඇවිල්ලා බලනකොට වැඩේ තත්තු. ඊටිය කාලා ඊට පස්සේ සාප කරනවා තොපිට මේ වියනේ නෑ. පළයල යන තුපි සදා කාලික සාපලත්තු ඔය ඇක්සස් කිච්චක තියෙන එක තමයි. ඊට පස්සේ තමයි ඒ ඉන්නේ ඒ තනංගය කෙටියෙන් තමයි ඥානෙ පහළ අවිසමදීති ලබන්න ඕනේ කියන එක. ඒ නිසා මේ ලෝකේ තියෙන මුළු සම්පූර්ණ දැනුම ඥාන ද්වේෂ පදනමේ යන්නේ. ඒ නිසා කියන ද්වේෂ චරිතය හඳුනාගත්තට පස්සේ භාවනා කරන සමාධි ද්වේෂ චරිත වශයෙන් තමයි හඳුනාගන්නේ. හොඳ පැත්තක් තියෙනවා. මොකද ද්වේෂයම ඥානේ බවට පත් වෙනවා. ගැටුමක් නැති කෙනාට ඥානයක් එන්නේ. ඒ ගැටුමක් තියෙන කෙනාට නමුත් ඒ ගැටුමට අවශ්‍ය ශක්තිය එන්නේ විභව තණ්හාවෙන් තමයි. ඉතින් මේක පෝෂණය කරගෙන ගිහිල්ලා යකාට ඒක හම්බුනේ නැත්නම් ඔළුව කාගෙන නැහැ. ආපැත්තට හැරලා නිකන් පොළඟ තමන්ගේ වලිගේ ගිල්ලා ගිල්ලා මැරනවා කියලා කතාව තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මම මේක පොඩි කතාවක් තියෙච්ච අපි ප්‍රොෆෙසර්ට ආරාධනා කරමු. වෙලාවක මේ පොඩි සත්කාරයක් කරන්න කියලා කතා. දුබල් සංනා පිළිබඳව සිංහල දේශනයක්. සත්පුච්ඡං කියන නුගන්වන්නේ කුමක්ද? භාවනා වශයෙන් ඒ වඩනුවේ කෙසේද පැහැදිලි කර වදාරන. මේක මම බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි ටෝක් එකට අපි අරගත්ත පංච නීවරණ ඒක ඉවරනාට පස්සේ සත්‍ය පොච්චංග ධර්ම වලට අපි යනවා. ඇත්තටම අපි කඳුකොඩදී ඒක සාකච්ඡා කරලා තියෙනවා. ධම්මවිකේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා අපි බලමු ලැබෙන විදිහට ඉංග්‍රීසි ධර්ම දේශනාවට ඒ කාය සූත්‍රය සඳහන් වෙන්නේ කාය සූත්‍රය සඳහන් වෙන්නේ බොජ්ජංග සංයුත්තේ තමයි. මුලින් නීවරණ පෙන්වන හොඳ පැත්ත ඊට පස්සේ නරක පැත්ත ඊට පස්සේ පෙන්වන පුච්චක්. ඒ නිසා අපි ඒක බලාපොරොත්තු වෙමු ඉංග්‍රීසි ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. ඒකට ලිඛිතව නම් මෙච්චරයි ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මම ආරාධනා කරනවා මේ කමඨාන් සුද්ධ කරන වෙලාවවලදී පුත්කලිකව අත්‍යන්ත කේන්දයක් කතා කරලා කමන්නේ. නමුත් භාවනා සම්බන්ධ තියෙන දේවල් තියෙනවා නම් පොදුවේ කතා කරොත් කාටත් ඒක දැනුමක් වෙනවා කාටත් ඒක මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්නේ කොහොමද කියන කරුණක් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා ඒක පුදුලික කරගන්න යන්න එපා අපි එකම පවුලේ ඔක්කොම එකම પરමාර්ථයට යන පිරිසක් වශයෙන් ඒ අර කොහෙද බ්‍රිස්බේන් වලදී කිව්වා වගේ අපිට හැම පතු වෙන හැම ප්‍රශ්නයක්ම මානව හිතේ ප්‍රශ්නයක් එක එකනාගේ මහානුලෙන් නිසා මේක ඔක්කොම අදාළයි මේ මේ මහත්ය තමයි කිව්වේ මේ තනියම කමට අනුසුද්ධ කරන්න එපා කට්ටිය විතර ධර්ම සාකච්ඡා කරන්න කියලා මතකද ඒ නිසා මේ මේ වෙලාවට ගත්තොත් මම හිතනවා කාටත් වගේ හදා බෙදා ගන්න පුළුවන් කියලා ඒ මේ කපටාන් පිළිබඳ ප්‍රශ්න. යුත් වෙලා සමාධිය වගේ වෙන වෙලාවට ඒක තියෙන වෙලාවට සිත් වෙලේ වෙනවා ගලාගෙන මානේ සිත් වෙලේ ටිකක් දුර ගියාට පස්සේ වැඩි වගේ දැනගන්න අපේ ඒකට ඒක නිසා සිව් වශයෙන් විශේෂයෙන්ම ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් කරගෙන යනකොට සහ සක්මන් භාවනාව කරගෙන යනකොට ඉදිරියදා ජීවිතයේ සිහිය පැවැත්ම කියන දේ දිනු කර ගන්නකොට අපිට නිරන්තරයෙන් ටික ටික ඇතිවෙන දේ තමයි අරිසිල ස්වාමීන් වහන්සේ කිව්වාගේ ඇතිවෙන ඇතිවෙන අරමුණ ගානේ අපි සිහිය විෘත්ති වීම ඉන්නේ දිනු ඒ දියුණු වෙනකොට අපිට තියෙන්නේ දැන් මේ ඉස්සෙල්ල අවස්ථාවේ නැති වෙච්ච දෙයක් විදිහට අපිට කියන්නට අපේ මනස තුළ නිරන්තරයෙන් පවත්වන සිතිවිලි ධාරාව එන්නේ අපි ටික ටික වැඩිගෙන ආරෝග්‍යයත් එක්ක ලොන්ච් කරන අන්නකමක් අපි පටන් ගන්නවා ඒක තමයි. ඒක දකින්න දකින්න අපි අපි ඉස්සෙල්ලා අපේ තියෙන සත්‍යය දිට්ඨිය අනුව අපි අපි පිළිබඳ අපේ ආකල්පයක් පාවිච්චි ඉතින් මේක දකින්න දකින්න අපි තුල අපි මේක කෂ්ට වෙලා දෙන්න පටන් ගන්නවා. ඒක ස්වභාවිකයි. නමුත් ඕකට කරන්න තියෙන පිළියම වෙන්නේ අපි පුළුවන් තරම් ඒක ඒක ඒ ඇක්චුවලිටි ඇක්චුවල සෙටින් බලන්න අපි ටික ටික පුරුදු වෙන්න පටන් ගන්නවා. ඒකේ නන් ජජ්මන්ට් කියන විදිහට. එතකොට ඒකේ තියෙන අපි ප්‍රතික්‍රියා කිරීමේ ස්වභාවය ඒක තමයි ඒක පටන් ගන්නවා. එතකොට මේ ඇති දේ ඇති හැටියට බැලීමම ඒකට තියෙන උත්තරේ බාරපත්. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා කියන්නේ නැහැ. ඉතිරි බේන එක හොඳක් කියලා එක නරකක්. ඉතිරි බේන එක නරකයි. මේක අවඩක් කියලා හිතන එකමයි අවඩ. දැන් මේ ඉතිරි බේන්නේ භාවනා හොඳ හිතකට භාවනා සංවේදී දිලා. ඒ නිසා අපිට පුළුවන් මෙතෙක් කල් කිව්වේ මේක වැඩක් කියලා ප්‍රතික්ෂේප කරන්න කිය වෙනුවට හිතවිලියේ තමයි මේ හිතවිලි මුල මේ මැද මේ අග කියලා හිතවිලි සබ්ජෙක්ට් මැටරයක් කරනවා. නැත්නම් හිතවිල්ල මූල ධර්මයක් කරනවා. මේ භාවනා දියුණු කරනවා. ඒ විදිහට බලනකොට හිතවිලි දිහා නොදකින්න පටන් කල්පනා නෙවෙයි බලන්න. මෙන්න මේ වෙනස තමයි යථාභූත ඥානිය කියලා කියන්නේ නැත්නම් ඇත්ත ඇති හැටි දැකීම කියලා කියන්නේ. ඒ නිසා ප්‍රකාශ වුණා හොඳට ඒ හිතවිල්ල අවඩක් බව කල්පනා කරලා බලනකොට හිතවිල්ල නැති වෙනවා. ඒ කියන්නේ හැංගෙනවා විතරයි. හිතවිල්ල යථාපු ඇති හැටි දකින්න අපිට බැලවෙන නිසා හිතවිල්ල තියෙනකොටම හිතා ගන්න. හිතවිල්ල නැති වෙලාවේ අතීත හිතවිල්ල කල්පනා කරලා ඇති හැටි දකින්න බෑ. එන්න තියෙන හිතවිලි දැකලා ඇති හැටි දකින්න බෑ. ඒ අපිටතාවක හිතවිලි පිළිබඳව නමත් නෙවෙයි. ඇති හැටි දකින හිතවිලි අස්පනාවිට තියෙන, ලේ පිට තියෙදි දකින්න. ඉතින් ඒ අවස්ථාවේ හිතවිලි අවැඩක් කියලා හිතනවායි කියලා කියන්නේ අනේ ස්වර්ණමය අවස්ථාව පැහැරන. ඉතින් මෙතන ගියාට පස්සේ මුලදී නම් මේ වතා එහෙම අර්ථකථන තියෙනවා. මෙතන ගියාට පස්සේ හිතන්න ඕනේ මේ මාත්‍ය උත්සාහ කරා වගේ ඉස්සරහට නොපෙනෙච්ච තරම් ඉතිරි පේනවායි කියලා කියන්නේ. ඒ සංවේදීකමක් නමුත් අපි බැහැියට කරන්න මේකට වෛර කරන එක අද මම ලෑස්ති වෙලා යන්න ඕනේ. ඉතිවිලි එනකොට ඉතිවිල්ල හිතවිල්ලක් වශයෙන් වන්නා මිසක් අවඩක් කියලා බලන්න තියෙනවා. මුලැමැදාක දකින්නයි කියලා මේකට නියුට්‍රල් විදිහට දාන්නේ. මුලැමැදාක බලනකොට ඔය හිතවිල්ල මාව හම්බෙන්න ආපු කෙනෙක් නෙමෙයි. මට පරිවිණයක් ගినాපේ කරන්නේ මේ. මේක ඔය දු ගිහි මිනිස්සෙක්. ඉතින් මේ මනසට පළහැින කොයන්න කියපු ගමන් මේ මනස යන්නේ හා එතෙන් නම් වැඩක් කියලා තමයි. මේ මනසට යන්නේ හරියනම් ඔය මොකක්වත් මේ මනස අපේ ලකුණක් ගන්න නෑ යන්න. අන්න ඒ ටෙක්නික් එක තමයි අපි මේ භාවනාදී විපස්සනා කරනවා කියලා කියන්නේ. ආනාපානෙ හොඳයි, හිතවිල්ල නරකයි කියලා එහෙම නෑ පුරුදු. හිතවිලි එනවා නම් හිතවිල ගන්න. ආනාපාන එනවා නම් ආනාපාන ගන්න. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි අපි හිතවිල්ල අමුද්‍රව්‍යයක් බාටපත් කරන, රෝ මැටීරියල් බාටපත් කරන අපි වෙන විදිහට කියනවනම් කායන පසනායික වල වේදා වේදනන ප්‍රතිවල දැන් චිත්තාන පසනාන සූදානම් වෙනවා. ඉතින් එන හිතවිලි මෙහෙමයි එන්නේ, මෙහෙමයි මට කරදර කරන්නේ, මෙහෙමයි යන්නේ. හැබැයි ඒක අවඩක් කියන වචනේ හෝ හොඳක් කියන දේ දාන්න නැතුව මධ්‍යස්ථ හැකීමෙන් ඒක දිහා බලනවා කියලා කිව්වහම ඒකයි ඇත්තටම ගේස්ත ග්‍රේඩ් කියලා කියන්නේ අපි. ගඟට ගිහින් ඉහළට පීනනවා කියන්නේ අන්න ඔකට. අපි මෙතෙක් කල් කෙරුවේ ඕනම ගුරුරෙක් කියන්නේ භාවනා විපස්සනා දන්නේ නැති කෙනෙක් විහිදිල නැතපත් නතර කරන්නේ යටපත් කරන්නේ ඊටිවිල කියන්නේ සතිය ගැදිල්ලක් ඊටිවිල කියලා කියන්නේ වැඩක්. ඉතින් ඒ තාක්කල් අපි මැරෙන්නේ ඊටිවිලත් එක තරහයි. ආය උපදින්නේ ඊටිවිලත් එක තරහයි. ජීවත් වෙන්නේ ඊටිවිලත් එක තරහයි. මොකද ඊටිවිල කියන්නේ ඒකට කියන්නේ inner thoughts කියලා. ඒක කතරිතු අර්ථයක් නැහැ. හැබැයි ඉනට්ටෝස් කියලා කියන්නේ වටිනාකමක් නැහැ, හරයක් නැහැ, අරටුවක් නැහැ කියන එක. අරටුවක් නැද්දිට වෛර කිරීමෙන් ඒක අරටුවක් හැටියක් වඩපත් වෙනවා. ඒක චේන් තෝස් බවටපත් වෙනවා. ට්‍රේන් තෝස් බවටපත් වෙනවා. අනවශ්‍යයෙන් පෑදීදේට කුරුදී තම ගැනීමක් කරනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. නමුත් චලිත විමත්තේ කියනවා. ඥානාරාම සෝන්සේ ඒකටයි විශේෂ අවධානය යොමු කරන්නේ. ලෑස්ති වෙලා ගියොත් අනාකූල ප්‍රවාහය අනාකූලම යනවා. හැබැයි ඒකෙදි ආනාපානය හිතවිලි කලවම තියෙනවා. නමුත් Taman කලවම ඉඳලා. ඒ වගේම පෑදීදී නම් පෑදීදීට යන්න හදන බොරදිය දාන්නේ. ඒ විදිහට බලන ඉන්නකොට හිතවිලි අපි මෙහෙම ආනාපාන තියෙනවා කියලා හිතමු. නැත්නම් මේ මයික් එක ආනාපාන හිතවිලි මේ අතරමැද වෙලා වැඩ කරනවා. ඉතින් අපි කරන්නේ මේක අයින් කළා මේකම බලන්න උත්සාහ කරන්නේ. නමුත් යම් වෙලාවක හිතවිලි මුල මෙහෙමයි මැද මෙහෙමයි කියලා බලනකොට මේ හිතවිලි අස්සෙන් ආනපනේ බලන්න පුළුවන් බව පේනවා. එදාට තේනවා හිතවිලි ළඟ ආනපනේ දුර. නමුත් හිතවිලි සීත්‍රු ආරාධක ගන්න පුළුවන් නම් මට අවස්ථා දෙකක් තියෙනවා ඕනනම් මේ ළඟ පේන හිතවිලි දිහා බලන්න පුළුවන් නැත්නම් මේකට අවධානය යොමු කරන්න. මේකට අවධානය යොමු කරලා බලනකොට අමතර දෙයක් පෙනේ ආනපනේ කලවම් වෙලා නැහැ. කලබල වෙලා නැහැ සාන්තයි. ඒකට හිත දැමුවොත් හිත සාන්ත වෙනවා. මැද තියෙන හිතවිල්ලටත් එක ගැටෙන්න ගත්තොත් කලබල වෙනවා. ඒ නිසා අපිට දැන් මෙතන පේනවා හිතවිල්ල තෝරාගත්තොත් ඇවිස්සෙන පැත්තට යනවා. ආනාපානි තෝරාගත්තොත් tempat වෙන පැත්තට යනවා. ඒ නිසා හිතවිල්ලේ හිත ස්ථිර බවක් අතරින් බලන්න පුළුවන් බවක් දැක ගන්න හිතවිල්ලට සාදර වෙන්නේ. හිතවිල්ල කියන්නේ මෙහෙම ප්ලේට් එකක් නෙවෙයි. ඇයිදල් සහිතයි. අන්නේ ඇහිදල් තුලින් ආනපන බලන්න පුළුවන් කියලා කියන්නේ හිතන ගමන්ම හිතන්නම පුළුවන් ආනපන නතරලා නම් මැරෙන්න බෑ. නේ? දැන් තියෙන්නේ ආනපන තියෙනවා අවධානය පිට ගිය නිසා ආනපන පේන්නේ නැහැ. ඒක තමයි හිතවිල්ල බලාපොරොත්තු වෙන දරුණුම අපරාධය. අපි කියනවා හිතවිල්ලට උඹටත් මේ ස්ටේජ් එකේ තන තියෙනවා ආනාපානටත් තන තියෙනවා දෙන්නම නටපල්ලා. එතකොට අපි කඩුව දෙන්නේ කාටද? කුකුව දෙන්නේ කාටද කියන එක අනම කුමාරයාගේවත් නිලමහ රජුගේ දක්ෂකම් නෙමෙයි අර පැත්තකින් කුමාරියත් වැඩේ තියෙන්නේ. එනිසා පුත්‍රයනාති කියනවා මනසකාර සම්භව. සබ්බේ ධම්මා මනසිකාර සම්භව. අපි මනසිකාරය දරන්නේ හිතිවිල්ලටද ආනාපානද කියන එක බුදුරජාණන්සේ කියනවා කවදට ස්වාධීනයි. It's a choice. අපි දන්නේ අපි හැමදාම ආනාපාන ප්‍රේම කරනවා හිතවිලට වෛර කරනවා කිව්වම අපි අර අවස්ථාව පාවිච්චි කරන්නේ. ඉතින් අපි හැමදාම එකම රට් එකේ හිතවිලි විතරක් නෙමෙයි මේක සිත් වේද සද්දවලටත් සමානයි. වේදනාවට සමානයි. ඇත්තටම කියනවා නම් මේ හිතවිලි මේ සද්ද මේ වේදනාව නිසා තමයි ඒ සතිය මුදුවට තරුණව වැඩිලා ඉන්නේ. සතිය ඉමුනිටි එක වඩා ගන්න. සතිය ගැලවනයිස් වෙන්නේ, රේන්ෆෝස් වෙන්නේ බාධකෙන් දෙන්න තමයි. ආධුනිකයට බෑ ආධුනිකයා කරන්න තියෙන කොහොම හරි සතිය ටිකක් වඩා ගන්න එකයි. ඊට පස්සේ මේවට එන්නර්ලා බාධා කරන්න ඇරලා ඒව හරහා ආනාපානීය බැලීමෙන් අර සතියේ හැකියාවල් සතිය විවිධාංගීකරණය සතිය විවිධ දේවල්ට යෙදවීම අපි ඒකට විශේෂ අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා ඒ විදිහට කරපු ස්වරූපේ හොඳට තේරෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරලා තේරෙනවා. වැරද්දල්ලන්න පුළුවන්. හැබැයි අනිත් දවසේ ওই විදිහටම භාවනා කරන ගමන් එකක් එක අවුදයක් කරන් යනවා ලෑස්තිලා යන්න. සූදානම් ශරීරය. මම කරනාට හිතවිලියයි වෙනදා වගේ වරුතර මම මේකත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. හිතවිලි හරහා බලන්න ඕනේ කියලා. දැන් දිනවල අපි කරපු රිට්‍රීට් එකේ ඊට පස්සේ ස්කවුට් කැම්ප් එක. ස්කවුට් කැම්ප් එකේ ස්කවුට්ස්ගේ පළවෙනිම දේ තමයි be prepared. කවුසට දීලා තියෙන බේතුන්ට අවසාමේ දීලා තියෙන මේ උපදේශ පන්ති පළවෙනිම තියෙන්නේ සූදානම් ශරීරේ. ඕනම දෙයකට සූදානම් වෙන්නේ ඉන්නකොට එයාට ඔය අපිට වෙනද ගන්න ගෑහිල්ල ගන්න බෑ. මොකද අපිට තේරෙන ඕනනම් හිතවිලට වෛර කරන්නත් පුළුවන් ඕනනම් හිතවිලට උපේක්ෂා වෙන්නත් පුළුවන්. උපේක්ෂා වුණොත් අමතර අවස්ථාවක් හම් වෙනවා. හිතවිලි අතරින් හිතවිලි විනිවිදලා ආනපාන බලන්න පුළුවන්. එතකොට සතිය කඩ බහල වෙනවා. මේ ප්‍රතිශක්තියක් වඩනවා. දර මේ පොදයක් ඇති කරගන්න. ඒක ඇත්තටම කිය මම හිතනවා භවනා ජීවිතයේ මගේ වචනින් කියනවා නම් කෙල්ලෙක් වැඩි විපත් වෙනවා කියලා කියන්නේ. දුක් වෙනවායි කියලා කියන්නේ. භවනා ලොකු වෙන තැන තමයි. එතැ හැම බාධාවකම අපිට අවස්ථාවක් හම්බ වෙනවා ලිංගික පරිණතියක් ලබන්න. සාමාන්‍ය වර්ධනයට පස්සේ අන්න වගේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේ එන බාධා හැම එකක් හරහා බලන්න ඉගෙන ගත්තාම යකා ওই කියන තරම් කළු පාට නැහැ. අර දුක්ඛ සත්‍ය කියනවා අපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ අපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ ආනාපානේ යම් විදිහකට කායෝ වායෝ පොට්ටප ධාතෝ කාය සංවේදී භාවයේ හැපිලා ඇති වෙන ස්පර්ශයක් වගේම හිතවිල්ල කියලා කියන ධර්මානුපස්සනා කයිලා මනෝවිඥාණය වෙදිලා ධර්මයක් වඩපත් වෙනවා. ඉන්ජා දෙකම නිවනට පාරවල්. අනබන විතරක්ම නෙවෙයි. ආනාපානින් ඇති කරගත්ත සතියට ආනාපානිය ආහාර කරගන්නත් පුළුවන් මනෝ ධාතුව මනෝවිඥාන ධාතුව අවබෝධ කරගන්න පුළුවන්. ඒක දන්නේ නැති නිසා ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව. අපි හිතන ආනාපානෙමයි වෙන දෙයක් ආවොත් ඒක අවඩයි කියලා. ඒක අපපටිපත්‍ය අවිද්‍යාව. මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා මේ එන හිතවිල්ලට වෛර කරනවා. ඉතින් ඒකට අපි හැමදාම එකම රට්ටක වැටෙනවා. එනිසා මේක දෙපැත්තකින් කපන්න ඕනේ. එකක් මට හිතවිල්ල අවබෝධ කරගන්න ලැබේවා. හිතවිල්ල මුල මැදාක දක්වන්න ලැබේවා කියලා හිතවිල්ල පිළිබඳව මෙතෙක් නොදන්නා කරුණු දැන ගැනීමට මූලික ආબોධය ලැබෙනවා. මිච්ඡාපටි අපටිපත්‍ය විද්‍යාව දුරු කරගන්නවා. ඊට පස්සේ මේක දිහා බලන් ගියොත් සූදානම ගියොත් ද්වේෂය නොවන බව. ඒක අවඩක් කියන වචනේ පාවිච්චි නොකරන බව නිසා ඒකේ මුලත වෙනස් වෙනවා. අපි ඒකේ දක්වන අපේ මුලතත් වෙනස් වෙනවා. එතකොට අපිට මිච්ඡාවක් ඇවිල්ලා නොදන්න දෙයකින් අපි අවුල් කරගන්න බැරි වෙනවා. අන්න එතන තියෙනවා හරි මේ පුදුම සූක්ෂම රහසක්. ඉතින් ඒක ඇත්තටම කියනවා හරිම කොයින්සිඩන්ස් එකක් කියලා. ඒක මේ වෙලාවේ කෙරුණොත් කෙරුණ නැත්නම් නෑ ඒක කාටවත් මේ වෙලාවේ ඔබට ඒ බලපං කියලා කියන්න බෑ. ඒක හිතකටත් එන්න පුළුවන් යනකොටත් එන්න පුළුවන්. හැබැයි ජෙනරලි කියනවා ගාක් කියලා කල්ලක් පුළුවන් සම්පණිය. සක්මණේදී වම දකුණ කියලා යනකොට හිතවිලි එන ගැතිය හොඳට පේනවා. නිකන් හරියට කියනවනම් හිතවිලි වල කලර රූප මත ඇවිදිනවා වගේ අපිට පේන්නේ. ඕගල හිතවිලි වගේ තියෙන ඒ උඩ යන්න පුළුවන්. පියවරට පොරණ පියවරට හිත යන්න පුළුවන් හිතවිලි වලට උනා හිතවිලි වලට හිත යන්න පුළුවන්. හිතවිලි වලට දීපු ගමන් පියවර මතක වෙනවා. පියවර වලට හිත දීපු ගමන් හිතවිලි ගබ්ස වෙන්න පටන් ගන්නවා. මේක හොඳට තේරෙන්නේ සක්මණේ. ඊට පස්සේ පරියක්කේදී වැඩ ගන්න පුළුවන්. ඊට පස්සේ ඕන්න ඉදින්දා වැඩ කරනකොට උනත් අපිට පරණ තීතියක් මොකක් හරි එනකොට ඒ වෙලාවේ චේතනාපූර්වක කරන වැඩේට හිත දාලා අර ආගන්තුක වෙන හිතවිල්ල නැති බංගත්තර කරන්න යන්න බෑ. ඒක කර්මයක් කියලා හිතන්න එපා. මුන්තුරට බලන්න මගේ මේ වෙලාවම කරන්නේ ඇවිදින එක. නැත්නම් බත් කන එක. නමුත් දැන් වෙන්නේ හිතන එක. තමයි. ඒ ආපේක මම බලනවා කියලා මුන්තුරට හිතවිල්ලට එන්න දුන්නොත් එයාගේ පණිවිඩය මොකද්ද කියලා ගත්තොත් එයා එන්නේ නැහැ. දැන් කරන් සප්‍රෙස් කරනවා. possession of God by the Holy God must be God in the of the flesh. ඒකට තමයි මේ මේ සත්‍යන්තර සම්බන්ධතාවය අපිට අත්‍යවශ්‍ය දෙයක් කියන්නේ. චතුර්ථ වික්‍රේ නිච්ඡං අනිච්ඡං අනිපි ඔය ඇහැ ඔය ස්ථිරව නිට්ටියව හැමදාම නිලු පෙත්තක් වගේ මානෙල් මල් පෙත්තක් වගේ ලද්දට දිගුවන් නිලුකුල් එස් කලපත් තියෙන්නේ કોઈ බල රූප නිට්ටියද අනිත්‍යද එහෙමනම් දැන් මේ බලපෙක ආයසර බලනකොට ඒක නෙවෙයි කැටරක් හදිච්චාම ඒක නෙවෙන්නේ එක දෙකට වෙලා පේනවා ඉතින් ඒකකොට පේන්න පටන් අර ගන්නවා මේ එකම දේ නැවත බලනකොට වෙනස් වෙනවා. එතකොට ඒක නිසා දරුවචන කියනවා මේ නිතර නිතර වෙනස් වීම සැපද දුකද කියලා. දුක්ඛපත්ති. ඊට පස්සේ අහනවා යම් කිසි දෙයක් අනිත්‍ය නම් දුක නම් ඒකට මම කියා ගන්න වටිනවද? මගේ කියන්න වටිනවද? මගේ ආත්මේ කියන්න වටිනවද? නෑ. එච්චර ඒක නිසා නිකන් තර්කයට ගෙනින්නේ අනත් ලක්ෂ සූත්‍රයේ පියවර තුනකින් කඩන්නේ. අනිත්‍ය බව නම් ෆිසික්ස් කරන කට්ටිය බව දන්නවා. විශික්ෂක කාර්යය දන්නවා ජීවත් වෙන ශරීරය සහ ජීවත් වෙන ශරීරය කොයි වෙලාවකවත් කිසිම ඉලෙක්ට්‍රෝනයක් කිසිම ප්‍රෝටෝනයක් එක තැනක නැහැ. බොහෝමත්ම වේගයෙන් වැඩ කරනවා. කොච්චර කෙරුවත් ලොකේට් කරන්න බැරි තරම් වේගයෙන් වැඩ කරනවා. ඒක ජීවත් වෙන කෙනායි කියලා වෙනසක් නැහැ. ආ ශක්තිය. බලන්න බලන්න බලන්න බලන්න මේක හයිඩ්‍රජන්ද මේක මේ මේ හීලියම්ද කියලා හොයාගන්න බැරි තරම් අන්තිමට ශක්ති බලපත් වෙනවා. එතකොට මේගොල්ලන්ට ආවර්තාවගෝක දාලා මේක ගන්නද ද්‍රවද වායුද මොකක්ක් කියලා බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා බාහිර ගන්න හොයන්න වෙලා තියෙන්නේ අනිශ්චිත භාවය දැන් පේන්න පටන් ගන්න නිසා කියනවා එක මිනිහෙකුට දෙසරයක් ඒකකට බහලා නාන්න බෑ මොකද ගඟේ ඒකට ගලලා ඉවරයි කියලා. මේක බටහිර තේරුම් ගත දෙයක්. නමුත් මේක දුකක් බව නැත්නම් දුක කියන්නේ මේක බව. ඒත් ඒක තේරුම් ගන්න හැදුවේ නෑ. ඒගොල්ලෝ හිතුවා මේකට පිළියම් කරන්න පුළුවන් කියලා. වෙනස් වෙන එක නැති වෙන්නේ. කියන කරත්තේ යන කාර්යය පාසා අලවංගු වටේ කැපෙනවා. ඒ කරත්තේ යන්න ඕනේ නම් කරත්තේ කියලා කියන්නේ අන්තිම හැපට හදාගත්ත දේ. යානතෝ සුඛදෝ හෝති කියලා බුදුහාමුදුරු කියන්නේ යානයක් දෙනවා කියන්නේ සුඛය දෙනවා කියන්නේ. ඒත් ඒකේ කරත්තේ තියෙන්නේ මෙතන මේ. අක්ෂයේ අක්ෂයේ පුතුම කැපිල්ල. මේ කැපිල්ල නැතුව අර සැපේ ගන්න බෑ. සැපේ විතරක් කියලා මේ මෙතන අනිවාර්යෙන් පිළිගන්න ඕනේ බෑරන්ට ඇයක් කරනවා කියන්නේ. එහෙනම් පුතේ දැන් කේ නිතර වෙනස් වෙනවා නම් අපේ සිංහලෙන් කියන්නේ ස්පාසුවක් දෙන්නේ නැහැ. උදෙත් නැහැ, දවලුත් නැහැ, කොයි වෙලාවකවත් නැහැ. ජීවත් උනත් නැහැ. අප්‍රාණික දෙයක්වත් නැහැ. අන්නේ ස්පාසුවක් නොදෙන ගති දෙයකට වෙනස් වෙන දෙයකට අතර ආර්ය විනයේ යමක් වෙනස් වෙනවා නම් ඒක දුකයි එච්චරයි පුදුචනාස්කේ බොහොම සරල සමීකරණයක් තියෙනවා. එන්නේ විදිය අනිත්‍ය වූ දුක්ඛ වූ දෙයකට එක හඳුනා ගන්න ගතිය. රෙකග්නයිස් කරනවා. ඩෙන්ටිෆයි කරගන්න එපා කියන එක විතරයි පුදුචනාස්කේ කියන්නේ. හඳුනා ගත්තොත් වෙන්නේ මේ හෙල්ලෙන අය මේ කුපි කප්පා තියෙන බව හොඳටම දන්න ඉඩමක විශාල ගොඩනැගිල්ලක් ගහලා. නැත්නම් ණය යනවා කියලා දන්න හොඳටම ගොඩනැගිල්ලක ස්ථානයක ඉඩමක් හැදුවට පස්සේ ඒ ඇතුලේ හිටියත් බය හිතෙන්නේ. මොකද කුපිලාවේ ඔබ කප්පාවක් හිටන්නේ. ඒ නිසා අනිත්‍ය බව දන්නෝ නම් දුක් බව දන්නවා කියන අනාගත සැලසුම් පණිදි කරන්න වෙන්නේ ඒක අවබෝධ නොකලත් මේ වෙලාවේ මූල ධර්මයක් වශයෙන් කැපී පෙනෙන අවබෝධ නොකරන දකින්න දකින්නේ අනිත්‍ය බව වෙනම නම් ඒකත් එක්ක අනාගත දර්ශෝ ගහන්න යන්නේ නැහැ කියන එක අපරිහිත සුඤ්ඤත අනිමිත්ත කියලා අපනිහිත කියලා කියන්නේ මත්තේ සලසුම් කරන්නේ මත්තේ මෙයා ගැන විශ්වාස කරලා මම මේ වැඩේ කරනවා කියන්නේ ඔබ මාවට කියනවා යම් කිසි ලී කැලක් හොඳටම දිරලා ගුල්ල ගහලා ඒක අපි ඉඳ ගන්න බංකු කොළඹ කැටේකට ගන්න ඉඩ තියෙනවා දෙකෙන් පුටුවක් කරලා කැටයක් කොටන්න යන්නේ. කැටයක් කොටන්න යන්නම් ඒක හොඳ හයි 40ක් වෙන්න ඕනේ. ඒ උපදාන්න යන්නේ පොලිෂ් කරට නෝට් එක අල්ලන්න වානිස් ගන්න යන්නේ මොකද දී කැලල වශයෙන් ගන්න මිසක වැඩ දාන්න යන්නේ. ඒ නිසා ප්‍රෝජනීය සලකලා නතර වෙනවා. ඒ නිසා මේ අපි පාවිච්චි කරන රූපත් ඇහත් සද්දත් කනත් එක වැඩි දුර සැලසුම් ගැහුවොත් අර දිලච්චල ඊයකින් කැටයක් කොටලා හැදුවා වගේ තමයි. මනස අපිට යනවා. ඒ නිසා ওই විදිහටම ටිකට යනකොට යනකොට ඒ බංකොලොත් බව ඒක ඇතුලේ හර පද්ධතියක් නැති බව අනාගත සැලසුම් දක්වාම ඉදිරියට යනවා. මොනවා කෙරුවත් මේක මෙහෙමයි කියන එක. ඒක නිසා තේරුම් ගන්න පුළුවන් බහුසුත්‍ර ඥාන තියෙන එකනට අත්දැකීම එනකොට බොහොම ඉක්මනට ඒකෙන් මේක යෝජනා ඉදිරිය වෙනවා. නැති කෙනාට ඒකම දකින්නකොට දකින්නකොට එකම මාර්ගය කියන්නේ ආය වෙන පැත්තකට යන්න විදියක් නැහැ. ඒ දේවල් පිළිබඳ අනාවිත සැලසුම් විශ්වාසය තැබී එන්නේ එන්නේ අඩු වෙන පටන් ගන්නවා. දැන් අපි පැය දෙකක පමණ කාලයක් අරගෙන තිනවා වෙන කිවිසු කළ යුතු දෙයක් නැත්නම් අපි පළවෙනි දවසේ වැඩ කටයුතු සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා Thank you.